මම නිතර ගුරුමේ යනකොට අපි වන්දනා කරන්න යන්නේ අපේ ගුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඒ ශාන්සේ මීට දවස් 8කට ඉස්සෙල්ලා අපවත් ඒක පසුගිය සුමානතියේ මගේ අතනෑර ඔළුවේ තිබිච්ච දෙයක් අපි ගිය දෙසැම්බරේ ගිහිල්ලා හම්බුණා කතා කරා ඊට පස්සේ අර දැනගන්න ලැබුණා ස්වාමීන් වහන්සේට හතියක් එන්න පටන් ගත්තා. ඒක එන්නේ එන්නේ වැඩි වෙනවයි කියලා. ඒ අනුව තායිලන්තයට වැඩම කරපුවත් තායිලන්තදී යම් ප්‍රමාණයක ප්‍රතිකර්ම හරියයි කියලා පණිවිඩයක් ආවා. ඊට පස්සේ මේ සිහිය නැති තත්යකට ඉඳලා ඊයසෙන සුරාදා දෙයටට ඉතර ඒ ශාන්ති අභාව પ્રાપ્ત වුණා. ඉතින් මට යන්න උන්ට ඕනකම තියෙනවා විවිධ හේතු නිසා යන්න බැරිනවා. අපි මෙහි ප්‍රේමතිලක මහත්තයත් අපේ පොඩි ආමතුරු ධම්මවිචේ ස්වාමීන් වහන්සේත් පිටත් කළා. ඊරෑ ඒගොල්ලෝ ආපහු ආවා ඒ ආදාන කටයුතු වල නිමාවෙන් පස්සේ ආයිති අපි ශීලම දෙනා ප්‍රාර්ථනා කරමු අපිට මේ අතුමාර දැකලා තියෙනවා සමහර දැකලා නැති වෙති කිසිනොත් මේ වගේ ස්ථාන පටන් අරගන්න එහෙම නැත්නම් මත් ඒකද ඒ ස්ථානේ පටන් අරගන්න කනකොට පටන් අරගන්නේ ගොඩාක් මුළු ජාම්තු කෙනෙක් ආයිති මං පසුගිය අවුරුදු 3 නියම නිරත නැති ගිහිල්ලා ආරාධනා කරා ලංකාවට වැඩම කරන්නයි කියලා පොරොන්දු වෙලා හිටියේ. එන්න කියලා නමුත් එන්නේ එන්නේ අසනීප තත්ත්වෙ නිසා වයසක තත්ත්වෙ නිසා මේ වැඩි නැහැ කියලා මම හිතට කනගාටු වෙන්නේ නැහැ. ආයෙත් කොහොම හරි ගියාම ලංකාවේ අයට සිංහලෙන් කතා කරන්න තරම් වචන දෙකක් මතක තියාගන්න හිටියා. මම හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ 69 59 60 61 කියන ස්වාමීන් වහන්සේගේ ජීවිතය අවුරුදු 3 මෙහි ගත කළා තියෙනවා. ඒ නිසා සිංහලෙන් කමඨාන් සුද්ධ කරන මට්ටමට වගේ ඒ දවස්වල හොඳට සිංහල දැනුවත් තිබිලා තිබුණා. ඒ නිසා අපිට උගඩක් කළාට අපි ගියාම අපිට මේ විශේෂයෙන් සලකනවා වගේ පේන්නේ තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේට ඒ කරගත්ත වැඩේ විශේෂයෙන් මේ දිනවශයෙන් කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා මේ අපි මේ පිළිස ඔක්කොමලා වගේ අඩු ගානේ නම් අහලා ආශ්‍රය කරලා තියෙන වගේ දන්න නිසා සියලු දෙනාම අත් එක තිරුත් එකතු කරලා අපි ප්‍රාර්ථනා කරමු ඒ ස්වාමීන් වහන්සේ නිවන් සුව ලැබේවා හොඳයි අපි යනවා දැන් ඊගාවට ලිඛිත ප්‍රශ්න සභාගත කරන සිද්ධියට අපි හේමන්ත මහත්තයා ඉල්ලා සිටිමු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න. තිරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම මුල මැද අග මෙනෙහි කිරීමද එසේ නැත්නම් නාසිකාග්‍රේහි සිත පිහිටුවා ගැනීමද කළ යුත්තේ යන බව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ දෙකේ අතර ලොකු වෙනසක් නැහැ. කොතන හිටියත් එකයි. ඒ දෙකේදීම සතිය තියෙනවා. වැඩි වේලාවක් කරගෙන යනකොට තේරෙයි මුලමදාග බැලුවත් නාසිකාග්‍රේ හිත පිටියන් තියන් හිටියා. එහෙම නැත්නම් මම දැන් හිතේ සද්දයක නෙවෙයි වේදනාවක නෙවෙයි ආනාපාන තියෙන්නේ කිව්වත් ඔක්කොම එක වගේ. ඉතින් ඒකේ එක එක මට්ටම් තියෙනවා. ඒ මට්ටම් අපිට විනිශ්චය කරන්න බෑ. වැඩි වේලාවක් හිත සතිය අරමුණේ තියෙනකොට කිඳා බහින්න පටන් ගන්නවා. කිඳා බැහිම අපිට ඕන විදිහට නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ කියන්නේ පොතේ තියෙන විදිහට හැපෙන තැන ආශ්‍රව ප්‍රසවාසයේ මුලඳක් බැලී බැලී මුලමඳක බැලීම කියනවා එක එක ගැඹුරු මට්ටම් ඒක ඇත්ත තමයි. නමුත් හිත කොයි අතේද බහින්නේ කියන එක අපිට බෑ. අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපි යුතුයකම වෙන්නේ වැඩි වේලාවක් සතිය පැවැත්වීම වැඩි වේලාවක් අරුණට හිත ආපాతගත කරගෙන සිටීමයි මේ ගැන ඉතර හිතනක් කරගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ අකුසල සිතුවන වලින් කිලිටි වී ගිය සිත මරණයෙන් පසු ඒ විපාකවලට අනුකූලව සතර අපායන්හි උපදී නම් සියලු අකුසල සිතුවිලි වලින් බැහැරව අති පාරිශුද්ධත්වයට පත් වූ සිතට කුමක් වේද? ඒ එහෙම හිතක් තියෙනවා කියලා හිතන්නේ කෙනෙකුට නම් කෙල වෙනවා. එහෙම හිතන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා කියලා ඉන්නවනම් බරපතල ප්‍රශ්නයක්. ඒක තමයි මේ උත්සාහ කරලා බලන්නේ ආනාපානෙට හිත දාලා ඊට පස්සේ ආනාපාන මෙනෙහි කරන භාවනා හිතට හිත දාලා මේ අරමුණ හෝ රූපාරම්මණය හෝ නැත්නම් රූපේට නැමිච්ච නතු වෙච්ච ඒ සතිය හෝ කියලා යමක් තියනවාද කියලා හොයන්න බලන්න අහු වුණොත් මට ගෙනත් දෙන්න මම අර මීටර කරුවක් තියෙනවා මම තැම්පත් කරලා තියලා වදින්න පටන් ගන්නවා. එහම අහුවෙන දෙයක් තියනවාද කියලා බලන්න තිබුණොත් අපි අර උපන්න සාතික ලියන්න ඕනේ ඉන්ද්‍රදනක් හදන්න ඕනේ කසාදයක් මගුලක් කරලා දෙන්න ඕනේ මොකක්වත් කරන්න බුණා ඉන්නවනේ. මේකෙක් ඉන්නවද කියලා බලන්නකො. එහෙම ඉන්නවයි කියලා හිතන කෙනා තමයි අපායට යන්නේ. එච්චරයි කියන්නේ දෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මනේ සතිය වඩන විට ඇස් මට්ටම තබාගත යුතු සුදුසුම ස්ථානය වදාළ මෙලෙමි. හැකිතරම් ඈතද, পায় ළඟමද අවසරයි ස්වාමිනි පහදා දෙන්න. පළවෙනි වාක්‍යය කියන්නේ සක්මන සක්මනේ සතිය වඩන විට ඇස් මට්ටම තබාගත යුතු සුදුසුම ස්ථානය තමන්ගේ උසේ ප්‍රමාණයට ඉස්සරහින් තියාගන්න. තමන් මීටර් දෙකක් උස කෙනෙක් නම් මීටර් දෙකක් ඉස්සරහින් බලන්න. අඩි 5ක් උස කෙනෙක් නම් අඩි 5ක් ඉස්සරහින් බලන්න. සාමාන්‍ය කියන වියදණ්ඩක් දිර හරක් දෙන්නෙක් නම් දිනේ වියදණ්ඩක් තරම් ඉස්සරහින් බලන්න කියලා. හරි. ඊළඟ ප්‍රශ්නය මම අද උදේ පරියංක භාවනාවට ඉඳ ගතිමි. මා මෙහි සිටිමි කියා මෙනෙහි කර විනාඩි කිහිපයක් ගතවන විටම සිත සතිමත් විය. හුස්ම රැල්ල මෙනෙහි කිරීමට අවශ්‍ය වූයේ නැත. තවත් විනාඩි කිහිපයකට පසු සිත ඊතා තැම්පත් වී අවකාශයට යොමු විය. මෙම தત્ත්වයේ සෑහෙන වේලාවක් සිටීමට හැකි විය. අතරින් පතර හුස්ම රැල්ලද දැනුනි. මෙම අවස්ථාව දැනෙනවා කියා හුස්ම රැල්ල මෙනෙහි කිරීමද එසේ නැත්නම් අවකාශයේම සිත තැම්පත් කිරීමද වඩා සුදුසු බව කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේම නිවන් සුවත් වේවා. ඒ වගේ Tamanට බලානිටකෝ අරමුණ ආනාපාන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තිබ්බී මැකිලි වෙන්නත් පුළුවන්. සමහරට සක්මණේදිත් මේක වෙන්න පුළුවන්. ඒ බලාගෙන අරමුණ තිබුණු තැන වෙනුවට හිස් තැන පේනවා. ඒක අපේ අතුවා පොත්වල කටිනුග්ඝාටම කසිනුග්ඝාටම අවකාශය කියලා තියෙනවා. තිබුණු තැන උදුරලා දාපුවාම එතන තියෙන හිස් තැන පේනවා වගේ අර අරමුණ ආනාපානේ වුණත් ඒ වුණට හිස් තැන පේනවා. එතකොට ඒක අපිට තියෙන්නේ මෙනෙහි කරන්න ඕනේද මෙනෙහි කරන්නේ මොනවා කියලාද මෙනෙහි කළ යුතු නැද්ද කියන ප්‍රශ්නේ ඔය අහන්නේ. මෙනෙහි කරලා හෝ නැතුව හෝ ඒ පේන හිස්කම අභාව ප්‍රඥප්තිය වැඩි වේලාවක් හිතේ තියන්න අරින්න ඔය වෙලාවේ කරන්න ඕනේ මොකද්ද කියලා කරන කල්පනා සැකකිරීම විමසුම් නොවන පැහැදිලිව භවනාට බාධායි. භවනාට යන්න හරි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ විවේකතරක් ආවට පස්සේ වුණත් අපේ හිත ඒකත් ප්‍රශ්නයකට හේතු කරගන්නවා. ඒකත් විමසුම් වලට ලක් කරනවා. ඒකත් සැක කරනවා. ඒකට තමයි කෙලස් කියන්නේ. පිරිසුදු කෙරුවට පස්සේ සැක කරනවා. ප්‍රශ්න කරනවා. විමසුම් වලට ලක් කරන්න හදනවා. ඒ තමයි අපේ හිතේ තියෙන වඳුරු ගතිය. ඕන තැනත් ප්‍රශ්න කරනවා, නැතන ප්‍රශ්න කරනවා, ඕන තැනත් සැක කරනවා, නැතන සැක කරනවා. මේ සැක කිරීම සහ ප්‍රශ්න කිරීම විමසුම් නොවන කියලා ප්‍රඥාව කියලා හිතන්නේ. ඒක තමයි උපත් විපස්සනා උපක්ලේශ කියලා කියන්නේ. ඒ නිසා Taman දන්නවා මෙතන අරමුණ තිබුණා, දැන් අරමුණ ගෙවුණා, දැන් අරමුණ නැහැ ඉච්චරයි. ඒක ආයේ මොනම දෙයකින්වත් මේ අයිති කරගන්න යන්නත් එපා. ඒ වෙන සංසිද්ධිය දිහා පිට කෙනෙක් එකක් වගේ. එහෙම නැත්නම් හිස් දෙයක් බලන ඉන්නා වගේ තිබුණ තැන හිස් තැන බලහිනා වගේ කරන මිස මේක මෙනෙහි කළ යුතුද නැද්ද මෙනෙහි කරන මොනවද ආදී වශයෙන් අනවශ්‍ය ප්‍රශ්න ධාම්මේ නැති තරමට මේ ලැබිච්ච දෙයට එළඹ වාසය කරන්න පුළුවන්. සමාදම් වෙන්න පුළුවන්. ඒ සැක කරන්න කරන තමයි ඔය මේක ඉන්නවා කියලා මෙනෙහි කරන, දැනවා කියලා මෙනෙහි කරනද, හිස්තන කියලා මෙනෙහි කරනද මෙනෙහි කරන්න ඕනේද නැද්ද? ඒක උත්තර දීලා බේරන්න බෑ. එක එක නයි එක හැටි හොඳම දේ තමයි මේ වෙලාවේදී මේ තර්ක කරන හිත, හිතන හිත, ප්‍රතික්‍රියා කරන හිත නැතුව දැනෙන දේ, පැටහෙන දේ මුළු හදින්ම බලාගෙන සත්‍යපත්ව ඉන්න එකයි කරන්න තියෙන්නේ මෙනේ කළා නොකරා කියලා නම් කරලා කියන්න බෑ. ඒ නිසා කෙසේ නමුත් එතන යෑම හොඳ දෙයක් කියලා නම් කියත හැකියි. ඒ භාවනාවෙන් ඉච්චර ගැඹුරට යන්නේ බොහොම දෙකක්. එතෙන් ගිහිල්ලත් මේ සැක සමාදන් වෙන්න එපා. තර්ක ඥාන සමාදන් වෙන්න එපා. පුළුවන් තරම් බලන්න අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න. ගරු ස්වාමීන් වහන්සේ පංච උපාදාන ස්කන්ධයන්ගේ අනිත්‍ය බැලීමේදී නාම රූප දෙක වෙනස් වෙනසක් ඇති වේද? නාමයෙන් රූපය වෙන්වීමක් වශයෙන් දැනගන්නා අයුරු පහදා දෙන්න. එහෙම භාවනාවක් අපි මෙහෙන් කියලා දීලත් නෑ මම දන්නෙත් නෑ ඒ ඡායම කවුරු හරි කියලා දුන්නා නම් මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන භවනා ඒ කියලා දුන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න. මෙහෙ නෑ. මෙහෙම අපි එහෙම කියලා දෙල නෑට මූලික උපදේශ පන්තිට අවුම්කම් දීලා ඒකට ගැළපෙනවා ඒ අනුව යන භවනාකට තිබුණොත් අයි ඉතින් මම බලු කියන්නේ. එහෙම නැති අය කිව්වා මට වල් කියන්න බෑ. මෙහෙ කේම දෙයක් උගන්ලා නෑ කියලා මට කියතයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණාකර කාය සංස්කාර, වචී සංස්කාර සහ චිත්ත සංස්කාර පිළිබඳව පහදා දෙන්න. ඒක අර චුල්ල වේදන සූත්‍රයේ කියපු බණවල පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා ඒ කියවිච්ච බණකට මම මාතෘකා දෙන්නම්. අපි මෙතන ගොඩක් වෙලාට පාවිච්චි කරන්න යන්නේ මේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න. භාවනාවට අදාළ ප්‍රශ්න. මූලධර්ම පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒ අදාළ බණකින් අහගන්න. ඒකෝට සභාවෙච්චර වෙලාවක් ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවට. දෙවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩමින් ක්‍රමක්‍රමයෙන් තුනී වේගෙන තුනී වේගෙන යමින් සිටියේදී ශරීරයේ කොටසක් වැදෙන දැනෙන තැන් බලමින් සිටියේදී ඉඳ සිටින පර්යංකයේ ඇටසැකිල්ලක්සේ පෙනේ. එයද තව තව බැලීමේදී ඇසෙන ශබ්ද දැනෙන සුලඟ ආදියද දැනේ. මෙසේ බැලීමේදී ඒ දැනීම එතන එතනම අතහරමින් නැවත නැවත බලන්න වීරිය ගන්නවා. ඒ ක්‍රමය හරිද? එය දිගටම කරගෙන යන්නද කියා අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒක තමයි ඇත්තටම කරන්න තියෙන එකයි භාවනා කරගෙන යනකොට ගුණයක් එල්ලයක් ලබා ගන්න අපි මූල කර්මස්ථානයක් දෙනවා. ඒක තියෙන්නේ සැකයක් ආව සැකතුරු කර ගැනීම සඳහා මිස මුළු තිරේ පුරාවට එක දිගට මූල කර්මස්ථානයේ තිබිය යුතු කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ මූල කර්මස්ථානේ බල බල ඉන්නකොට ඔය වගේ ශරීරයේ අනිකුත් තැන්වල දේවල් මේ උලංගමන දේවල්, අත්දහන දේවල් තේරෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක එව්වදිහා අනුංගිකක් වගේ බලන් පුරුදු වුණාට පස්සේ මේව එකක්වත් නතර වෙන්නේ නැති බව තේරෙනවා. එනවා යනවා. එතකොට තේරෙනවා මේක කරදරයක් වෙන්නේ ඒව නතර වුණොත් නතර නැහැ කියලා හිතුවොත් කිසිම දෙයක් නතර වෙන්නේ ඒව එන්නේ යන්න අපි මේවෙන් කතන්දර ගොතන එක තමයි පව් කියලා කියන්නේ. අකුසල් කියලා කියන්නේ මේ ඇවිල්ලා යන දේවල් වලින් කතන්දර ගොතනවා. මට ඕනියමක් කරා මට සුභාසින්තනයක් කෙරුවා මට හොඳක් වුණා මට නරකක් වුණයි කියලා අර මේ වරුවේ හීයට ආපු මිනිස්සුන්ට තමයි මේ කතන්දර ගොතන්නේ යම් වෙලාවක පිට දෙයක් විදියට පිට කෙනෙක් විදියට පිට විදියට බැලුවොත් මේ කිසිම දෙයක් ඉන්න ඇවිල්ලා නැහැ ඉතින් ඒක බලන්න බැරි මේ එනේන දේවල් අපි මගේ කරගන්න හදනවා මම කරගන්න හදනවා නැත්තම් මගේ ආත්මය කරගන්න හදනවා ඒ කරපු ගමම්ම ජීවිතේ එක්ක කතන්දර ගෙතෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක එහෙම නැතුව වීදියක් අයිනේ ඉඳගෙන වීදියේ දඟලන මිනිස්සු දිහා බලා ඉන්නා වගේ ගඟක් අයිනේ ඉඳගෙන <coughs> ගඟේ වතුර ගන්නවා වගේ බලා ඉඳ පුරුදු වුණොත් ඒකේ තියෙන ගලණයක්. ඒකට සම්තතිය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට කතන්දර ගෙතෙන්නේ ඉතින් කතන්දර ගෙතෙන්නේ නැත්තන්ට යන්නේකින් අදහස් කරන්නේ මම මේ බලන දේ අනුන්ගේ දෙයක් විදිහට බලන්න පටන් ගන්න තියෙනවා. ඒ දර්ශනය ආවට පස්සේ ලැබෙන ලාභය තමයි කිසිම දෙයකින් ආතතියක් එන්නේ කොයි කොයි එකවත් යනවා. ඉතින් ඕකට මොකට මේ බැඳගෙන උත්තර දෙන්න උත්සාහ කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඒක නෙවෙයි ධිමන කියන්නේ. අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් හිත අන්නේ වගේ නොබැඳිච්ච මට්ටමක උපාදාන කරපු නැති මට්ටමකට ගොඩාක් වෙලා පැවැත්වුවොත් කොච්චර වෙලා භාවනා කරුවද කියලා වෙලාව දන්නෙත් නැහැ. මොන ඉරියව්වේද ඉන්නේ කියන එක දන්නෙත් නැහැ. දේවල් යටගන්නේ. ඉතින් ඒක අපි භාවනා කරන අනුග්‍රහයක්. ඒකද කළ යුත්තේ කියලා ප්‍රශ්න අහලා තියෙන්නේ. ඉතින් කෙටි උත්තරේ නම් ඔව් කියන එක තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව සිදු කරන විට එක වෙලාවක් යන විට කිසිදා නොදකපු මොහොනවල් මෙවි මෙවි මැකී යයි. ඒ අතරතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපයද ශාන්තව නැවි මැකියයි. දිගටම සිදුවේ. ඒ ඔස්සේ සිත ටික වේලාවක් රැඳී තිබේ. යලිත් භාවනාවට එනවා. එය පහදා දෙන්න ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුව පතමි. ඔයිතේ පේන දේවල් පහදන්න කියලා තමයි කතන්දර ගොතන්නේ. මේ ඇවිල්ලා යන දේවල් වලට මොනව පහදන්නද? මේක තමයි අපි අල්ලගන්න හදනවා කියන්නේ. ඒක ගිහිල්ලා අපි කතන්දර ගොතනවා. ඉතින් මේවට මේ මගේ අවුරුද්ද කාලසටහන ගන්න කිසිම වෙලාවක් වෙන් කරලා නැහැ. එනේන දේවල් වලට යන්නදල්ලා නිකන් ඉන්න එකයි මම කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නත් ඒ විදිහට මේ යන්නදල්ලා මම නිකන්. තරුතර ස්වාමීන් වහන්සේ අප භාවනාවේදී අරූපාවචර බ්‍රහ්මලෝක ප්‍රාර්ථනා කිරීමෙන් පළක් ඇද්ද? ප්‍රාර්ථනා කරනවා නම් පියවරෙන් පියවර කුමක් කළ යුතුද? ඔය ඇත්තටම අද අපි හිතාන හිටියේ මේ භාවනා වැඩමුළුවකදී අහන්න ඕනේ ප්‍රශ්න මොනවද? කොහොමද අහන්නේ කියන වාර්තාව සකස් කරලා තිබ්බ අරුණ මහත්තයලා දෙන්න උනේ නැහැ අසදීප නිසා. නැත්තම් මේ දවසේ භාවනාවට එන අය භාවනා කරන්න ඕනේ මොකද්ද දන්නේත් නැහැ. අහන්න ඕනේ මොකද්ද කියලා දන්නේත් නැහැ. ඉතින් අර විශාල පිරිසකේ කාලේ නාස්ති කරනවා. නමුත් ඒ ඒ කරගෙන ආපු වැඩේ කරගන්න බැරි නම් සෝයේ අරණ හතට එන්න බැරි වෙච්ච නිසා ඉතින් අපි නොබෝ දිනක බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ දවසක මේ ලංකා විපස්සනා මධ්‍යස්ථානයේ නායට කියලා දෙන්න මේ කමඨාන් සුද්ධ කරනවා කියන්නේ මොකද්ද කියලා. මේ වගේ ප්‍රශ්න නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ භාවනා කරනකොට Tamanට වැටහිච්ච දැනිච්ච දේවල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. බාධාවක් තියෙනවනම් එව්වා මිස මේ අනකුත් දේවල් අපි ගන්නෑ සාකච්ඡාවට. ඉතින් ඒක අපි නේවාසික වැඩමුළු වල නිස්සරණ වනේ බොහෝමත්ම දක්ෂව අරගෙන තියෙනවා. එන කට්ටිය පළවෙනි දවස් තුනේ ওই নানা ආකාර ප්‍රශ්න අහනවා. මම ගන්නෑ. මම මේ වැඩමුළු සංවිධායකට කියනවා මෙන්න මේ ප්‍රශ්න විතරක් මට දෙන්න අනික් ඒවාට කතා කරලා කියන්නේ ආයෙත් අපි වැඩමුළුවට ආවේ මේවා සාකච්ඡා කරන්නේ වැඩමුළුවට ආවේ මෙන්න මේ තේමාවට අන්න ඒකට අදාළ ටික විතරක් කතා කරන්න කියලා එක ප්‍රශ්නයකට විසිකරන්නෙත් නැහැ. උනන්දු කරන ප්‍රශ්නකට උනන්දු කරවලා වැඩමුළු සංවිධානය කියලා දෙනවා. ඒක නිසා මෙවැනි පිටිස්සුණත් කවදා හරි නේවාසික වැඩමුළුවකට ගියා නම් එතකොට ඒගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙනවා අපි භාවනා කරනකොට අරමුණු කරන්න ඕනේ මොකද්ද? එල්ලේ මොකද්ද? කමඨහන් වාර්තාවක් ලියන්නේ කොහොමද කියලා. ඒ අතින් බලනකොට ඉතාමත් දුර්වලයි. නමුත් කවුරුත් එහෙම තමයි පටන් ගන්න. ඒ නිසා කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මෙවැනි ප්‍රශ්න නෙවෙයි අපි ගන්නෙ භාවනා කරනකොට මතුවෙන දේවල් මිස මූලධර්ම ප්‍රශ්න ගන්නෑ. ඒ නමුත් ඒක මේ ප්‍රශ්න කියන වැරදි කාර්යයක් කරන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ පිළිසිය අවධානය ඒකට යොමු කෙරුවොත් මමයි වැරදි කාර්යය වෙන්නේ. ඒක නිසා අපි කරන්නේ ප්‍රශ්න එන්නේ ඉස්සලම තෝරන. මාත්‍රකාවට අදාළ ප්‍රශ්න, කමඨහන්ට අදාළ ප්‍රශ්න, සතියට අදාළ ප්‍රශ්න, භාවනාවට අදාළ ප්‍රශ්න විතරයි ගන්නෙ. ඉතින් ඒක නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. වැඩි පිරිසකට වෙන් වෙච්ච මේ කාලේ වඩා සක්‍රීය වීම සඳහා අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. ඉතින් මේ වෙලාවේදී ඒ නිසා මම මේ ප්‍රශ්නේ උත්තර නොදී මගාරින ප්‍රශ්නක් බවට සභාව කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම වසර ගණනාවක සිට ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව ප්‍රගුණ කරමි. අද දින උදේ පර්යංකයේදී ඉඳගත් වහාම ඉරියව්වට සිත යොදවෙමි. ආනාපානය වැටහෙන්නේ නැත. ඉඳගත් වහාම සිත සමාධිගත වේ. ඉරියව්ව වැටහෙන්නේ එහාට මෙහාට වැනෙන පහන් දැල්ලක්සේය. මෙය ඇතිවෙමින් නැතිවෙමින් යන්නාසේ බොහෝ සුළු වේලාවකින් මුළු ශරීරයේම කුඩු කුඩුසේ වැටහි. ශරීරයට පහසුවක් හා සැහැල්ලුවක් දැනේ. හිත පිට යන්නේ නැත. ටික වේලාවකින් සිතගත තැන්පත් වී සිහින ලෝකයට පිවිසියාසේ දැනේ. මේ වේලාවට ශරීරය ඉදිරියට හෝ පිටුපසට ක්‍රමයෙන් කඩා වැටෙන බව අත්දකිමි. නැවත කම්පන චංචල දැනීමට පටන් ගන්නා අතර ක්‍රමයෙන් ශරීරය කෙලින් වේ. මේ දෙක මාරුවෙන් මාරුවට බොහෝ වාර ගණනක් සිදු වූ අතර 15 වතාවකට වැඩිය. ඒ අවස්ථා දෙක මාරුවෙන් මාරුවට සිදුවන බව සතියෙන් බලා සිටීමට හැකිවිය. මීට පෙර සිදු වූ දෙයක්ද විස්තර කරමි. එනම් පසුගිය සති දෙකක විතර කාලය තුල පර්යංකයට වාඩි වූ වහාම ශරීරය නැති වී දිය වී යන ආකාරයක් අත්දුටු වෙමි. කන් දෙකෙන් පහළට වැටෙන විට ගුරුත්වය නැති යන්නාක්සේය. මුළු ශරීරයම වේදනා දෙයි. නිින්ද පවා අඩුය. එකවර ශරීරය ගැසීයයි. මේ භාවනාවේ දියුණුවක්සේ සිතා සතුටු වූයෙමි. මීට පෙරද මේ අත්දැකීම් වක්‍රාකාරව සිදුවන චක්‍රාකාරව සිදුවන භාවනාවේ යම් යම් අවස්ථාවල අත්දැක ඇත. පෙර වතාවල් වලට වඩා ඊය සතියේ සිදුවීම් වලදී දරා ගැනීමේ හැකියාව ඊටාත්ම වැඩිය සතුටද වැඩිය තවද ස්වාමීන් වහන්සේ මාසිතේ සමාධියට තිබූ කෑදරකම මාස 7ක පමණ කාලයක සිට නැති වී ඇති බව හැඟේ ඕනෑම තැනක ඕනෑම වෙලාවක භාවනාව කරගෙන යාමට පුළුවන් කොතරම් වැඩ රාජකාරී තිබුණත් මුළු ජීවිතයටම භාවනාවක් යයි හැඟේ එදිනදා වැඩවලදී භාවනාව දිගටම සිදුවන බවත් අත්දකිමි ස්වාමීන් වහන්සේ මගේ ගැටලුව නම් සමහර දිනවල පර්යංකයේ දිගටම නිින්දයයි. සිහින ලෝකයක සිටින්නාසේ දැනේ. මේ කාල සීමාව දින ගණනාවක් පවතී. මේ කාලය තුල මම සක්මන වැඩි කරගත යුතුද? භාවනා කාලස්ථාන භාවනාවේ චක්‍ර අනුව වෙනස් කරගත යුතුද යන්නයි කරුණාවෙන් පහදා දෙන්න. ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආ, මේ වගේ අර පරියන්කේකදී අරමුණ එක එක පරිණාමවලට ලක් වෙනවා. තමන්ගේ ඉන්න ඉරියව්වත් මේ මේ විදියයි කියලා විවිධ පරිණාමවලට ලක් වෙනවා. ඒකට හිතනවා අපි ඇත්ත එක අරගෙන ඇත්ත එක වහගෙන ඉන්න නිසායි මෙහෙම වෙන්නේ කියලා. එහෙම නැත්නම් හිතනවා මේ වැනි දේවල් ලබන්න පුළුවන්නේ පරියන්කයක විතරයි කියලා. නමුත් භාවනා කරන යන කෙනා පරියන්කේ වගේම සක්මන කරගෙන ගියොත් මේ தත්ත්වය අත්දැක්කට පස්සේ සක්මනේදී පවා ඇත් දෙක අරගෙන ඉන්නකොට පවා මේ විදිහට තමයි බලන බලන දේ ශරීරේ වම දකුණ අහල පහල තියෙන දේවල් පවා හරියට තිස්සර දීලා බැලුවොත් එල්ල කරලා බැලුවොත් මේක මේ පරියංකයක කරනා වගේම දේවල් වල විපරිණාමයක් පේන්න පටන් ගන්නවා. දේවල් වල සංතතිය පේන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඉදිරියදා වැඩ කරනකොටත් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ භාවනාව ඉරියව්වෙන් සහ කාලයෙන් අයින් වෙනවා. ඉන්න ඕන වෙලාවක හරියට මොකක් හරි දියා එල්ල කරලා බැලුවොත් ඒ එල්ල කරලා බලනදී විනිවිදගෙන යන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ නිින්ද සහ අවදි වෙලා ඉන්න එක ඇවිදිමින් කරන භාවනාව සහ ඉඳගෙන කරන භාවනාව පිරිසක ඉන්නවද තනියම ඉන්නවද මෙව අතර වෙනස්කම් නැති වෙන්න පටන් ගන්නවා පොඩ පොඩ අඩු වෙන්න පටන් ගන්නවා. සෙනඟක් මැද හිටියත් Tamanne Taman තනි වෙන්න පුළුවන්. තනි වෙලා හිටියත් සෙනඟක් මැද ඉන්නා වගේ පිටිච්ච ගතියකුත් තියෙනවා. සක්මණේ ඉනකොට ලැබෙන සමාධිය වගේ එකක් පරියන්කේදිත් ලැබෙනවා. පරියන්කේ වගේ සක්මණෙත් ලැබෙනවා. මේ වගේ එන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය භාවනා ජීවිතේ විතර කරන්නේ අරමුණක් ගත්තාම අරමුණේ පෞද්ගලික ලක්ෂණයකුත් තියෙනවා පොදු ලක්ෂණයකුත් තියෙනවා. භාවනා නොකරන එකන දකින්නේ පෞද්ගලික ලක්ෂණ විතරයි. ඒකට යාට අරමුණෙන් අරමුණට වෙනස්කම් පේනවා. භාවනා කරලා කරලා පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ බලනකොට යාට කොයි අරමුණ ගත්තත් අරමුණෙන් අරමුණට වෙනස් වෙන ලක්ෂණ වගේකුත් තියෙනවා. අරමුණෙන් අරමුණට සමාන වෙන ලක්ෂණ වගේකුත් තියෙනවායි කියලා මෙන්න මේ දෘෂ්ටි කෝණ දෙක මේ මාන දෙක පේන්න පටන් ගත්තට පස්සේ අරමුණු මාරු වුණාට කොයි අරමුණේ තියෙන ගතියද කියනවා සන්තතිය කියලා. ඒක නිකන් ගොජයක් වගේ දිගට යනවා. ඊට පස්සේ පේනවා එක එක අරමුණු වලින් මාව දැන් මාව නලවන්න, පිනවන්න, රන් මිනි මුතු වලින් බෑ. ඇලේ දොලේ ගංගාවේ මගේ හිත නෑ කියලා කවුරු මොන නැතුවත් ඔකේ තියෙන්නේ ගොජයක් විතරයි. ඔකේ තියෙන්නේ මේ මේ දිය වෙලා යන ගතියක් විතරයි කියලා මේ පොදු ලක්ෂණේ දැක්කට පස්සේ ඒ ඒ අරමුණේ රස විඳින ගතිය බොඳ වෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක ජීවිතේ නීරස වීමක් කියලා තමයි සාමාන්‍ය මිනිස්සු දකින්නේ. ඉතින් ඒගොල්ලෝ මේ පුද්ගලික දේවල් වලට ප්‍රේම කරනවා. පුද්ගලික දේවල් වලට රුචිජුකම් පවත්වමින් ජීවිතේ ගොඩනගා ගන්නවා. නෑ මේක මේ නීරස වීමක් නෙවෙයි. මේ පොදු ලක්ෂණේ පේන්න පටන් ගැනීමක් කියලා දන්න කෙනා සත්පුරුෂ වෙනවා. එයා දකින මේ හැම වස්තුවකම තියෙන ගතිය තමයි ඇතිලා නැතිලා. එතකොට කොයි එක තේරුවත් මේක තියාගත්තා මේක ඉපයි ගන්න දෙයක් නැහැ. දෙකටම තියෙන එකම සංසිද්ධිය කියලා තේරුණාට පස්සේ මෙව බැඳෙන ගතිය හිටින්නේ නැහැ. ඒක හරි පුදුම ලක්ෂණයක්. මේ පෞද්ගලික ලක්ෂණ වලට රුචි කරන එක නා දේවල් රස කරන්න හදනවා. කොට ගහෙන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණ බලපෑකනා ළඟ තියෙන දේවල් විසිරෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හට ගැනීම පැත්ත බලන එකන ආශා කරනවා. වැය වීම පැත්ත බලන එකන ඔක විසිරියන්න පටන් ගන්නවා. ඔය දෙකම දෙකෙන්ම අපි කොයි එකටද ප්‍රිය කරන්නේ කියන එක දුවට භාවනා කළ සත්පුරුෂය ඇසු කළ බණ අහනකොට ඔය විසිරී යන පැත්තත් අපිට පේන්න පටන් ගන්නවා. සත්පුරුෂෝ නැතුව බණ භාවනා නැතුව මේක දැක්කොත් අපි ඉතින් නිපිටිත් නූල් ගැට ගන්නවා. ඉතින් සෙත් කවි කියනවා. වුණියමක් කියලා හිතනවා. අභාග්‍ය සම්පන්න දෙයක් කියනවා. ඒ මොකද මේ දේවල් නැතිවීම අපි කැමති නැහැ. භාවනා කරන ඉස්ස භාවනා කරද්දී මැරෙන්න ඉස්සෙල්ලම මේ එන හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යන බව දැනගත්තා නම් අර ලැබෙන ප්‍රධාන ලාභය තමයි මරණයේදී බය වෙන්න දෙයක් නැහැ මේක දන්න දෙයක්. දැකන්නේ දැකපු දෙයක් කියලා මරණය පිළිබඳ බයක් හෝ මේ මයි ළඟ ඉන්න කට්ටිය මගෙන් ගිලිහෙනවා කියන එක මම මේ ප්‍රිය කරන වස්තු මගෙන් ගිලිහෙනවා කියන එක එහෙම නැත්නම් ඕකේ තව පැත්තක් තියෙනවා. මට දෙන හරියක් පද දෙන්නේ මයි ළඟ ඉන්න කට්ටිය තමයි කියන එක තේරෙන්නේ. හරිම භාග්‍ය සම්පන්න දැනීමක් ඒක. මට කරදර වෙන්නේ මට දුක දෙන්නේ මම තෝරගත්ත කට්ටියගෙන් විතරයි. මම ප්‍රිය කරපු අයගෙන් විතරයි. ඕක දැනෙච්ච දවසේ කන්නාඩි ඉස්සරහට ගිහලා පැය 27ම hina වෙවි ඉන්න පුළුවන්. අනිත් ඔයගේ අමනේ අනිත්ෝ වගේ මෝඩේ මේ රැස් කරගත්ත දේවල් වලින් නිතරනේ දුක් වෙන්නේ. තව රැස් කරගෙන ඉියොත් තව දුක. ඒක එන්න තමයි මේ දේවල් වල විසිරී යෑම පේන්න පටන් ගන්න. ඒක මේ සීල නැති කෙනාට, ශ්‍රද්ධාව නැති කෙනාට, සති නැති කෙනාට භයානක දෙයක්. සීලය, සතිය, ශ්‍රද්ධාව තියෙන කෙනාට බුද්ධ ශාසනය කියන්නේ ඕකට තමයි. අපි කොච්චර දේවල් රැස් කරන්න හැදුවත් ඒවා එහෙම හිටින්නේ නැහැ. විසිරී යන ගතියක් තියෙනවා. ඒකට හුරු වෙන මනුස්සයාට විදේශයක් කියලා එකක් නැහැ කියලා සංස්කෘත භාෂාව උගන්වනවා. දේවල් විසිර යන පැත්ත, බිඳෙන පැත්ත පිළිගන්න කෙනාට කිසිම තැනක් විදේශයක් නෙවෙයි. කොතන ගියත් ඔච්චර තමයි මේ ලෝකේ. මේ තියක් බ්‍රහ්ම ලෝකෙට ගියත් අඟහට ලෝකෙට ගියත් ඔච්චරම තමයි. ඒ දේශේ විදේශේ එහෙම නැත්නම් ඔය මූලධර්මවාදී එහෙම නැත්නම් මේ ભેදේ ඔක්කොම තියෙන්නේ ඔය බින්දී යෑම අගය කරන්න කැමතිද කියලා. ඉතින් ඒකේ මූලික ලක්ෂණ මේ පෙන්වන්නේ. ඉතින් ඒක නිසා ඒක පරියන්කයට සීමා වෙන්න දෙන්න එපා. සක්මන්ටත් දෙන්න දවස පුරාම යන්න. ඊට පස්සේ ඒ කෙනා ඒක පිළිඅරගෙන කටයුතු කරනවානේ දවසක් වෙනවා ඒක පිළිගන්න. ඒක විශාල වෙනසක් ජීවිතේ. ඊට පස්සේ ඒක අනික් අයට බෝවෙනලක් වඩටපත් වෙනවා. ඒ පුද්ගලයා ඇසුරු කරන අනික් අයටත් ඒක මේ සංක්‍රමණික රෝගයක් වඩපත් වෙනවා. ඒකයි අපි මේ බුදුන් දකින්න ආස මොකද බුදුන්වහන්සේ ළඟ ඉන්නකොට අපිට තණ්හා කරන්න බෑ. ඒ කොක්ක වදින්නේ නැහැ. තමන්ටත් පුළුවන් බුදුරජාණන්සේ නැතුව හරි කවන්න එක ඇති කරන්න ටිකක් අමාරුයි ඒක. ඒ ලකුණ ඔය පෙන්වන්නේ. ඒක නිසා ඒ දෙපැත්තම බලා ගන්න පුළුවන් වෙලා කවදා හරි අපි ඇසුරු කරන අයටත් මේ පාඩම අපේ ජීවිතය හරහා දෙන්න පුළුවන් නම් නැත්නම් පන්ති කාමරේ හරහා දෙන්න පුළුවන් නම් බුද්ධ ආගම හරහා දෙන්න පුළුවන් නම් පන්තල හරහා දෙන්න පුළුවන් නම් එහෙනම් ওই කාට කාටත් තනියම දුක් විඳින්න වෙන්නේ පොදු දුක්ඛ සත්‍ය අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් අපි මේකට බයක් තියෙනවා. සත්‍යයට බයක් තියෙනවා. ඒක නිසා අපි මේ වස්තු රැස් කිරීම ප්‍රියයගේ වෙන් වෙන අකමැති වීම ආදී ඉල්ලගෙන විඳින විඳින ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ නායක දැනගෙන තියෙනවා. ඒ කොච්චර මේ මොඩකම් තිබුණත් භාවනා කරොත් ඒවා කැඩෙන්න පටන් ගන්නවා. ප්‍රයත්න කරත් නැතත් කැඩෙන්න පටන් ගන්නවා. ඒකට දෙන උපදේශය තමයි ඉඳගෙන කරනකොට දකින්න දේ සක්මණේදී දකින්නේ ඉඳින්දා වැඩවලත් දකින්න. කොතන ගියත් වර්තමාන මොහොත තමන්ගෙන් අයින් කරන්න කවුරුවක්වත් නැහැ. ඒකට සමාදන් වෙලා කටයුතු කරන්න. ඒක නිසා මේ අවසානයේ අහලා තියෙන ප්‍රශ්නේ එච්චර වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. දීලා තියෙන රචනයේ විස්තරත් එක්ක බලනකොට ඉදිරියේ බාධාවක් එනවා අඩුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා කරන සමහර දිනක කොපමණ උත්සාහ කළද සිතේ විසිරීම මගහැර ගැනීමට නොහැකි වෙන විට භාවනා කිරීම පැය කිහිපයකට නවතා වෙනත් වැඩක යෙදෙමි. පැය දෙක තුනකට පසු නැවත අලුතින් භාවනා කිරීම යෝග්‍ය වේද? නැතහොත් හිතේ ඒකගතාවයට ඒමට නොහැකි අවස්ථාවල භාවනාවට හිත দමණය කර ගැනීමට හැකිදයි කරුණාවෙන් පහදා දෙන්න. මේ කොලේ අරගෙන ලියන්න භාවනා කියන එකට සතිය කියන වචනේ ප්‍රතිස්ථාපනය කළොත් ප්‍රශ්න නගන්න ප්‍රශ්නයක් උතන්නේ මේ සතිය වෙනුවට භාවනාව කියන වචනේ දාගත්ත ගමන් ප්‍රශ්න ගොඩයි. භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාන්න වර්ණගන්න දෙයක් නැහැ ඔකේ. ඒ නිසා කැමැති නැතු ඇති. නමුත් භාවනා කරන වෙනකොට සතිය වඩනවා කියන එක පුරුදු කරන්න. එතකොට සතිය නොවඩින්න බෑ. සතිය වඩ නැති වෙලාවක් කලාවක් තියෙනවා කියලා එහෙම එකක් ඇත්තේ නෑ. මේ භාවනාව කියන එකෙන් මෙතන මේ විශාල අර්ථ රාශියක් වෙනවා. සතිය කියන එක ඊට වඩා හරි නිශ්චිතාර්ථයක් තියෙන එකක්. සහජයෙන්ම සතිය පාවිච්චි කරන කෙනාට ප්‍රශ්න ඉන්නේ නැහැ. ආතතියක් එන්නේ නැහැ. ආන ආයාසයක් එන්නේ අසහනයක් එන්නේත් නැහැ. ඒ නිසා මේ ලියපෙකන ඉදිරිපත් වෙනවා නම් කැමැතිනම් භාවනාව කියන වචනේ වෙනුවට සතිය දාලා ප්‍රශ්න කියවන්න මොකද්ද වෙන්නේ කියලා හිතන්න. ඒක අද උදේ වාඩි වෙලා වෙත් මං කිව්වේ භාවනා කරනවා කියලා හිතන්න එපා. මේ සතිය පිහිටුනවා කියන එක කරගන්න. එතකොට මේ ආගමික ගතියක් නැහැ. තාක්ෂණික ගතියක් තියෙන්නේ. තාක්ෂණිකව අසහනයට උත්තරේ තියෙනවා. එيشා භාවනා කරන කට්ටිය මේකට නාවත් කමක් නැහැ. සතිය වඩන්න ඕන කට්ටිය නම් අපි බාර ගන්නවා දෝතින් බාර ගන්න ලෑස්ති. ඒ නිසා මේ ටිකක් හිතට අමාරු ඇති හැඟුම්බර කට්ටියට. නමුත් ඕනේ කරන්නේ අසහනෙ නැති කරන්න ප්‍රශ්න නැති කරන්න සැක නැති කරන්න අනිශ්චිතතාවය නැති කරන්න නම් මේ භාවනා කියන වචනේ වෙනුවට සතිය කියන වචනේ දාලා ගන්න ජීවිතේ ප්‍රශ්න 160ක් විතර මේ වචනේම නැති කරන්න පුළුවන්. ඒ උඟ දෙනෙක් ප්‍රශ්න කරાવી මේ සතිය බුද්ධ ආගමේද කියලා. එළඹ සිටීම බුද්ධ ආගමද කියලා ගත්තොත් ඒක බුද්ධ ආගමට කොටු කරන්න බෑ. ඒක භාවනා කරන වෙලාවට කොටු කරන්නත් බෑ. හැම වෙලාවෙම තියෙන නිසා මේ වචනේ භාවනා කියන වචනේ වෙනුවට මටත් ඒක සමානලට වචනේ වරදිනවා. පුළුවන් තරම් සතිය කියන වචනේ පාවිච්චි කරන්න. එතකොට ප්‍රශ්න එන්නේම නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එදිනදා කටයුතු සිහියෙන් කිරීමේදී යම්කිසි රිද්මයකට එකින් එක පිළිවෙලකට කරන ගතියක් හැඟේ. විටක කරන කටයුතු ගණන් කරමින්ද කරමි. විපස්සනාවට මෙය බාධාවත්ද? රිද්මයකට කිරීම මාගේ හිතේ ඇති වරදක්ද? ඔබ වහන්සේට නිවන් අවබෝධ වෙත්වා. මේකේ රිද්මය කියන වචනේ තියෙන්නේ. ඔව් ඒක ඇත්තටම సౌందర్యාත්මක වචනයක්. බුදුජාන් වහන්සේ පාවිච්චි කරේ ධර්මතා කියන එක. මේ ලෝකේ කටයුතු වෙන්නේ ධර්මතාවයකට. නැත්තම් රිද්මය කියන එකට බුදුජානක දෙන වචනේ නියාමය කියන වචනේ. චිත්ත නියාමයට ධර්ම නියාමයට කටයුතු වෙන්නේ. අපි කොයි වෙලාවක හරි චිත්ත නියාමයට ධර්ම ත්‍යාවයට අනුව කටයුතු වෙන්න පටන් ගත්තාම අපේ මුළු ජීවිතේම సౌందర్యයක් බවට පත් වෙනවා ගීතිකාවක් බවට පත් වෙනවා අපි චිත්ත නියාමයට ධර්ම නියාමයට විරුද්ධව ගිය ගමන් අසහන එනවා ඒක කිසිසේත්ම විනිශ්චයකාරයක් ඕනේ කොයි වෙලාවක හෝ චිත්ත නියාමයට ධර්ම නියාමයට විරුද්ධව ගියා නම් අසහන ආතතිය සැක අනිශ්චිතතාවය ප්‍රශ්න කොයි වෙලාවක හෝ චිත්ත නියාමයට ධර්මයට අනුගත වෙනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ මුළු ජීවිතේ කියන්නේ නිකන් කාව්‍යයක් විතරයි. ඒ චිත්ත නියාම ධර්ම නියාම කියන වගේ දෙයකට පුත්‍රජානසේ ගති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙම නැත්නම් එහෙම ජීවත් වීමට තත කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. තත භාවයට පත්විච්ච එකන තථාගත කියන වචනේ හැදිලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මයට එකක වෙලා ජීවත් වෙන මිනිසයා ස්වභාව සම්පූර්ණ චිත්ත නියාමයට එකක වෙලා ජීවත් වෙන එක අතහාගත කියලා කියනවා. මේ තතතාවය ටාවෝයිසම් කියලා චීනේ ජපානයේ ප්‍රධාන ආගමක් බවටපත් වුණා. වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. මොකද වර්තමාන මොහොතේ තියෙන තතතාවය. යථා ඉදන් තථා ඒතං කියන යථා භූත ඥාන. ඒකට විරුද්ධ වෙච්ච එක නාසහනේ ගත කරන්නේ. නිසා යම් වෙලාවක අපි මේ තාවෝයිසම් එහෙම නැත්නම් මේ න්‍යායට අනුව එහෙම නැත්නම් රිද්මෙට අනුව ජීවත් වෙන්න දන්නවනම් ඒක කාව්‍යයක් විතරයි. ඒ නිසා බුදුරජාන් වහන්සේත් එක්ක ඉඳලා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ කියන්නේ. හැමදේම සිද්ධ වෙන්නේ ස්වභාව සිද්ධිය. මනුෂ්‍යයා කියන සතා හැම වෙලාවෙම අයියෝ එක්කෝ අක්ක වෙන්න හදන නැත්නම් අයියා වෙන්න හදන. ඉතින් අනාගත. ඒකට තමයි මේ අපි අපි පුංචි සමාජ හදාගෙන මම ඒකේ අයියා. මම ඒකේ අක්කා. මම ඒකේ ගරු. මම ඒකේ මේ ගරු වචනෙත් වගේම අපි තව වචන සෙට් එකක් උතුන අපි පුංචි කාලේ අපි යනවා ඕනේ මල ගෙදරට මගුල් ගෙදරට කමතකට ගිය ගමන් බලනවා අයියා වෙලා මුදුනා අනිත් එක නමුදුනා කවුද ගරු වෙන්න හදන්නේ කවුද මුදුන වෙන්න හදන්නේ කවුද අයියා කවුද අක්කා කියලා දැකපු ගමන් උගේ නාඩගම් බලන එක අපිට මුළු දවසෙම වැඩ කරන්න පුළුවන් මේ ජෝක් එක දිහා බලන්න මේ කොහෙද වරුවේ හීකට ආපු කලාබරෙක් නේ ඌ එතන ගිහලා අයියා වෙලා ඔක්කොටම නීති දාගෙන උගේ ගෙදරවත් බංකොලොත් වෙච්ච එක. ගෙදරවත් පාලනය කරගන්න බැරි එක බාහිරේ ගිය ගමන් පරකාය පටන් ගන්නවා. ඕනෙම කෙනෙක් අන්ධකාරයේ ඉන්නකොට කවදාකවත් අයියා වෙන්නෙත් නැහැ අක්කා වෙන්නෙත් නැහැ. අපි අයියා වෙන්නේ අක්කා වෙන්නේ සමාන කට්ටිය තව ටිකක් දැක්ක ගමන් මුදුන වෙනවා. අයියා වෙන්නේ අක්කා වෙන්නේ. ඊට පස්සේ ඉති ප්‍රශ්න ඊට පස්සේ අපිට තේරෙන්නේ නැහැ හැසිරිය යුතු ස්වභාවය අපි අර අර මෙහෙම කරපන් කියනවා මෙයාට මෙහෙම කරපන් කියනවා ඒ කියන එකෙක් ළඟවත් නීතියක් මම දැකලා නැහැ. අනුන්ට මේ නීති දාන්න හදන අමනියෝගාව කවදාකවත් ස්වභාව සිද්ධියක් නැහැ. චිත්ත නියාමයක් වැඩ කරන්නේ නැහැ. එහෙම කවදාකවත් වචන කතා කරන්නේ අවුරුදු 6ට අඩු ළමයා. ඒ ළමයා සම්පූර්ණයෙන්ම ස්වභාව සිද්ධයි. ඒ ළමයා සම්පූර්ණයෙන්ම චිත්ත නියාමයට වැඩ කරන්නේ. ඒ නිසා ඕන කෙනෙක් ළමයට වැඩ කරලා දෙන්න ලෑස්ති අම්මලා තාත්තලාද ඕන කෙනෙක් වැඩ කරන මොකද ඒ ළමයා වශී කරගන්න දන්න ඕනම කෙනෙක් මොකක්වත් දන්නේ නැහැ එච්චර. භාවනා කරලත් අපි එතෙන්ට ගිහිල්ලා පුරුදු කරලා පස්සේ බලන එදිනදා ජීවිතේ ඒ එන විදියට ජීවත් වෙන මිසක්කා නීති එපයි කියන එක නෙමෙයි ඒ නීති වාල් කරගන්න මිසක් නීතියට වාල් වෙන්න ඕනේ නැහැ. එතකොට භාවනා කරනකොට තේනවා අපි නැවත පොඩි ළමෙක් බවටපත් වෙනවා. අපි චිත්ත නියාමයේ තේරුම් ගන්න. ධර්ම නියාමයේ තේරුම් ගත්තට පස්සේ පේනවා මේ අනෙකුත් නියාම තේරුම් ගත්ත නිසා තමයි අපිට චිත්ත නියාමයේ තේරෙන්නේ නැත්තේ. මේ උගත්කම නිසා, ධනවත්කම නිසා, කුලවත්කම නිසා, නිරෝගීකම නිසා, තරුණකම නිසා චිත්ත නියාමයේ දෙතෙන්නේ. ඒක නිසා මේ ඔක්කොම අමතක වෙච්ච වෙලාවක අපේ මේ අක්කා වෙනේවා අයියා වෙනේවා ගරු වෙනේවා මුදුන වෙනේවා manussකම මතුවේ. ඒ නිසා වාක්‍යයක් කියන්න පුළුවන්. කොයි වෙලාවක හරි අක්කා වුණා නම්, කොයිලා හරි අයියා වුණා නම්, කොයිලා හරි ගරු වුණා නම්, කොයිලා හරි මුදුන වුණා නම් ඒ මනුස්සයාට සාන්තියකුත් නැහැ, ඒ මනුස්සයාගේ ලෝකෙට සාන්තියකුත් නැහැ, සාධාරණයකුත් නැහැ. පුදුම අසහනයක් ඒ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුගේ ජීවිතේට ඇඟිලි ගහන්න යන්න එපා. එයින් අහන්න මොනවද කෙරෙන්න ඕනේ පුළුවන් දෙයක් තියෙනවා කරලා දෙන්න. නැතු මේ මම මේක කරන්න ඕනේ දඟලපු ගමන් තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ නිසා ඒ හැකිතාක් දුරට ළමා ගතිය නැවතත් අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ වගේ ජීවත් වෙනවා තේරෙයි ඒක. ඒක මම ඒකට දාලා තියෙන වචනේ තමයි භාවනා කරන්න කරන්න තිරියන් වෙනවයි කියන්නේ. ඒකට නම් හැබැයි ටිකක් කට්ටිය කැමති. ඒකට නම් කැමති. හැබැයි අක්කා වෙලා තීරයන් වෙන්න ඕනලා තියෙන. අයියා වෙලා තීරයන් වෙන්න ඕවා. පුළුවන් නම් අක්කා වෙන්න නැතුව අයියා වෙන්න නැතුව ඉන්නේ. එතකොට තීරයන් වෙනවා. එතකොට අපි ළමා ගතියට එනවා. එතකොට අපි මුදුන වෙන්නේ නැහැ. එතකොට අපි ගරු වෙන්න හදන්නේ නැහැ. වාදනයකට වතුර දැම්මට පස්සේ වතුර වාදන හැඩේ ගත්තා වගේ ගිය තැන දිහා බලලා අවශ්‍ය දේ කටයුතු කරනවා මිසක් අයියා කවෙන්න යමින් තමයි මේක තියෙන්නේ. ඒක නිසා මේක අහගෙන ඉන්නකොට මට හිතුණා මේ ටික කියන්න ඕනේ කියලා. ඒක නිසා ඒ කාව්‍යයක් ස්වරූපයට වැටෙනවා නම් මතක තියන්න අපි තත්තාවයට සමානාත්ව වෙලා තියෙන සමාන්තර වෙලා එදාට බුදුහාමුදුරුවෝ අපි ළඟ ඉන්න මනුස්සකමත් අපි ළඟ තියෙනවා. අපි පොඩි දරුවෙක් වගේ අපට තේරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඉදිරියේ ඉදිරිය පිට සිහිය පිටුවා ගනිමු. ඉන්පසු පියවර 20ක් පමණ වම දකුණ ලෙස ස්පර්ශය සෑහෙන සතිය පිහිටුවාගෙන සක්මන් කළෙමි. වැලි කැටවල රළු බව, සියුම් බව, පාද චලනය වෙන අයුරු හොඳින් දැනින. ඉන්පසු සිත අතීත සිතුවිලි ඔස්සේ කතා බහ කළ දේවල් පිළිබඳව සිහි වේ. ශබ්ද ඔස්සේ සිත විසී යන්නේ නැත. පරයන්ක භාවනාවේදීද හුස්ම රැලි 10ක් පමණ ගත් පසු මේ අයුරින්ම සිත මතකයට පැනයයි. මෙය අවබ කර ගැනීම සඳහා උපදෙස් ලබා දුන මැනවි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පීඨ ආරක්ෂාව සැලසේවා. මේ සතිය කියන එක එළඹ සිටීම සහ ඒ එල්ලේ නැති වෙලා හිත අවුල් වෙනවා කියන දෙක දෙකම එක වගේ යන්නේ. අපි යම් වෙලාවක සතිය පිටවලා පියවර 20ක් මේ සක්මණේ තිබ්බා. ආසත් පස්සත් තිබ්බනම් ඊට පස්සේ ඊට අනිවාර්යෙන් පිට යනවා. අරමුණට එල්ල වෙච්ච හිත අපි තේරුම් ගන්නේ පිට යන නිසා තමයි. පිට යනකොට අපි දන්නවා හිත අරමුණේ නෑ. හිත පිට ගියා. ඊට පස්සේ ආය අරමුණට එනකොට අපි දන්නවා අරමුණට ආවා සතිය පිහිටියා. පිහිටියා. ඒ නිසා මේ දෙක එකක් නැතුව එකට ඉන්න බෑ. හිත පිට යෑමකින් තොරව සතිය පවත්වන්න බෑ. සතියෙන් තොරව හිත පිට යamak නැහැ. නිසා මේ එකක් නතර කරන්න හදනවයි කියලා කියන්නේ මේ කාසියේ දෙපැත්තෙන් එක පැත්තක් නැති කාසියක් ඉල්ලනවා වගේ. කාසියක් කිව්වම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා උත්සාහයක් කරලා බලන්න එහෙම හිත පිට ගියාට පියවර 20කට පස්සේ ආනපන 10කට පස්සේ නැවත හිත අරමුණට ගැනීමේ හැකියාව පිට යනවද කියලා කාටවත් නැති වෙනවද කියලා කවදාවත් කොච්චර පිට ගියත් නැවත අරමුණට ගැනීමේ හැකියාවක් මිනිස්යාට තියෙනවා. ඒකයි යෝගාවචරය කරන අනුග්‍රහය. පිට පිටපලයක්. Taman දන්නවා මම ඉන්නේ පිට. යෝගය හොද්දට දන්නවා මම දැන් මේ හිත ගිහිල්ලා තියන්න ඕනේ දැන්. ඒ දන්න මිනිහට සාසන අරසාව තියෙනවා. ඒ දන්න මිනිහට ත්‍රිවිධ ආරක්ෂාව ත්‍රිවිධ ආරක්ෂාව තියෙනවා. දැන් මං ඉන්නේ පිට හිත ගිහිලා තියන්න ඕනේ මෙතනයි කියලා දන්නෝ බැරි කමකුත් නැහැ. එයාට තෙදක් වැටෙනවා. යම් කිසි කෙනෙකුට හිත පිට ගිහිලා තියෙන කොහෙද හිත තැම්පත් කරන්න ඕන කියලා දන්නේ නැත්නම් ඉරා අනාතයි අසරණයි. එයාට බුදුහාමරගේ ආලෝකයක් ලැබිලත් නැහැ ධර්ම රසයක් ලැබිලත් නැහැ සංඝයාගේ අරසාවකුත් නැහැ සතියක් නැහැ ඒක නිසා අපි නැවත නැවතත් පිට ගිය හිත අරමුණේ තැම්පත් කිරීමෙන් අපි තේරුම් ගන්නවා හිත පිට ගියාට නැවත අරමුණට ගෙනවිත් ලැබීමේ හැකියාව මගෙන් ගන්න බෑ කියන. ඒකට මම මෙන්න මේම අදාළ නැති උපමාවක් කියනවා. සමහර වෙලාවට ඒක කලප ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. මීමැත උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉර නැගපු වෙලාවෙ ඉඳලා ඉර බහිනකන් එක දිගට වැඩලුවා. ඔය කිසිම මේ සැප පහසුකමක් හොයන්නේ මේ පෙනි හදලා. හැදුවට මොකද මේ ඇද්දෙක් ඇවිල්ලා බලහෙක් ඇවිල්ලා ඔක කඩන් කරනවා. ඉතින් මිනිස්සෙක් ඇහවලු මේ මැස්සෙක්ගෙන් දැන් හදන හදන විපද සේරම මිනිසු කඩනවා. උඹ ඒ වුණ කවදාකවත් අත නැර දිගටම උදේ පාන්දරද හැන්දෑනකම් මේ පෙනි හදනවා. උඹට කම්මැලි හිතෙන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ගලු මිනිස්සයාට මං අද මීපෙනි කඩන්න පුළුවන් වුණාට මම මේ පැණි හදන බව මගෙන් හොරකම් කරන්න මිනිහට බෑ කිව්වා. මේ මැස මේ පැණි හදන එක <clears throat> හොරකම් කරන්න කාටවත් බෑ. ඒක මගේ මං විතරයි දන්නේ. එතන ඌ කඩන කාපුදෙන් කවදාකවත් මේ පැණි හදන ගැතිය නතර කරන්න බෑ මම හදනවා. ඒක නිසා ඕන කෙනෙකුට ගන්න සතිය කඩන්නේ. පිටිවිලි වලටත් කියන්නේ. වේදනාවටත් කියන්නේ. සත්ත්ව වලටත් කියන්නේ. ඒකට බලන්න මයිලඟ සද්ධාව තියනවාද? නැවත මේක ගිහිල්ලා අරමුණේ තැපපත් කරන්නේ. මයිලඟ සීලේ කඩන්න පුළුවන්ද හිත පිට ගියාද කියලා බලන්න. සතිය කඩන්න පුළුවන්ද හිත පිට ගියාද කියලා බලන්න. කැඩෙනවා කිව්වොත් කැඩනවා තමයි. බුදුහාම කියනවා කැඩෙන්නේ නැහැ කියලා. සද්දයක් ආපිට සද්දයක් ඇහෙන බව දන්නවනම් සතිය කැඩෙන්නේ නැහැ. සීලේ කැඩේ. මම භාවනා කරගෙන ඉන්නකොට සද්දයක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා වේදනාවක් ආවයි කියලා සීලේ කැඩෙනවද? කවදාවත් නැහැ. එහෙම නැත්නම් මගේ සද්දයක් ආවා වේදනාවක් ආහිතිලක් ආහිත පිට කියලා ශද්ධාව කැඩෙනවනම් ඒත් ඒක ශද්ධාව කියන්න බෑ. ඒක නිකම් ප්‍රසාද ශද්ධාවක්, අනුමූලික ශද්ධාවක්. කඩා ගන්න නැති ශද්ධාව තමයි අපිට කවදා හෝ ඉදිරියක් කියන්නේ. ඒ නිසා මේ බාධා නැති කරන්න හදන්න එපා. බලන්න මේ බාධා තියෙද්දිත් නැවත අරමුණ ගිරන් තැබීම. ඒක මෙන්දට වැඩි වෙලාවක් අරමුණේ ඉන්න පුළුවන්කම කියන වගකීම. කියන අනුග්‍රහය තේරුම් ගත්තට පස්සේ අපිට ඔක්කොටම තියෙන මානවයිති වාස්කමක් තමයි ඕන කෙනෙකුට අපි විම දාන්න පුළුවන්. නමුත් මට නැගිටින්න පුළුවන්. මේ කැඩිච්ච අරමුණ, කැඩිච්ච හිත, කැඩිච්ච සතිය නැවත අරමුණට ගෙනවිත් ස්ථාපිත කිරීමේ හැකියාවේ ඥාන පරිමකමක් තියෙනවද කියලා බලන්න. කැඩිච්ච හිතේ කැඩිච්ච සතිය නැවත අරමුණට ගෙනවෙත් ලැබීමේ උගත් නුගත් වෙනසක් තියෙනවද කියලා බලන්න. බාල මහලු වෙනසක් තියෙනවද කියලා බලන්න. පොහොසත් දුප්පත් වෙනසක් තියෙනවද කියලා බලන්න. පෙරපින් කරලා තියෙනවා පෙරපින් කරලා නැහැ කියලා වෙනසක් තියෙනවද බලන්න. මොනම්ම දෙයකටත් බලංගු නැති නීතියක් මේක. මේක සමාදන් නොවිලා නම් තාම කියන්න බෑ සද්ධාව තියෙන මිනිස්සෙක් කියලා. මේක සමාදන් නැත්නම් සීලය පිළිබඳවත් පරීක්ෂා කරන කෙනෙක් කියලා කියන්නේ. මේ දේ දන්නේ නැත්නම් සතිය දන්නේ නැහැ. ඒ නිසා බාධා කරන කෙනාට බාධා කරන්න කියන්නේ තමන්න දේනේ හිත තලා ගන්න නැතුව සීල කැඩුනේ නැහැ කියලා දැනගෙන සතියෙන් යුක්තව නැවත අරමුණේ ගෙනවිත් තබා ගැනීමේ හැකියාව මගෙන් හොරකම් කරන්න කිසිම කෙනෙකුට බෑ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කෙලෙසෙකුට බෑ කියලා තේරුම් ගත්ත දවසේ තේරෙයි මේ ලෝකයේ මෞංකාර දෙවි කෙනෙක් හිටියා නම් ඒ දෙයියන්වත් වැඩිය බලවත් මගේ හිත මට ඕන වෙලාවක නිවැරදි තැනට යන්න පුළුවන්. මට ඕන වෙලාවක සතියට යන්න පුළුවන්. මට ඕන වෙලාවක අරමුණට යන්න පුළුවන් කියන එක තේරුම් ගත්තට පස්සේ මම කියනවා මාර්ගස්ත පුද්ගලෙක් කියලා. ආර්ය අචාර්ය පුද්ගල සංගරත්නයට අයිති වෙන පුද්ගලෙක් කියන්නේ. මොන જાති වුණත් මොන જાතික වුණත් නමුත් ඒ බව දන්නේ නැතුව මේ වැරදි වලට කන පින්නම් ගන්න, සද්දයට අඬන, වේදනාවට අඬන, හිතවිලි වලට අඬන මනුස්සයට කියන්න තියෙන්නේ ශ්‍රද්ධාව නැහැ. බුදුන් අදහන්නේ නැහැ, ධර්මයේ අදහන්නේ නැහැ, සංඝයා අදහන්නේ නැත්නම් මේ වැඩේ කරන තරම්වත් ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා කරුණා කරලා ශ්‍රද්ධාව නැගිටලා තියාගන්න, උරගාන්න උරගාන තියෙන ක්‍රමේ තමයි මේ බාධා ආවට චර්චුරු ගන්න. ඒකට නැවත නැතත් සතිය පිහිටවීම කරනකොට ශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලා තේරෙයි. සීල කියන එක මොකද්ද කියලා තේරෙයි. සතිය කියන එක මොකද්ද කියලා තේරෙයි. ඒක කියලා දෙනවා මිස ඉතිවිසි නැති කරන ක්‍රමයක් මම නම් දන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මම සෑහෙන කාලයක් භාවනා කරන අයෙක්මි. ආනාපානයේ සියලු විස්තර දැක ගනිමින් දැන් හුස්ම සියුම්ව ගොසින් කයත් නොදැනීමයි. කිසිම සංඥාවක් නැතිව හිස් අවකාශයක් උපේක්ෂාවෙන් සිත තබාගෙන සිටිය හැක. මෙම අවස්ථාව විනාඩි 45ක් පමණ පවතී. තවත් විටක හුස්ම සියුම්ව ගොස් හදවතේ ගැස්ම දැනෙන්නට පටන් ගනී. එවිට හදවත දිහා බලාගෙන සිටිමි. එන ශබ්ද වේදනා හදවතින්ම බලා සිටිමි. මේ දෙකෙන් කොයි එකක් තෝරා ගන්නේදයි ඔබ වහන්සේගෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. සක්මනේදී සමාධිය හොඳින් වැඩේ. පාද නොදැනීමේයි. નિરાයාසයෙන්ම සක්මන සිදුවේ. පිටක එය රූප නාම වශයෙන්ුත් නාම රූප වශයෙන්ුත් වැටහි. එය එසේ මෙනෙහි කරන්නද නොමැතිනම් નિરાයාසයෙන් වන සක්මන දිහා බලා සිටින්නද ඔබ වහන්සේට නිදුක් නිරෝගී අජරාමර නිවන් සුවත් වේවා. ඔව් මෙතෙන්ට අපි මේකේ නම් කරලා තියෙනවා නාම රූප වශයෙන් නැත්නම් හදවත ගැහෙනවා කම්පන චංචල කියලා. ඔය කොයි නාමයක් කොයි ස්වරූපයක් පෙන්නත් අඩිය මට්ටමට ගියොත් ඔක්කොම එන්නේ එක තේකින්. ඔක්කොම එන්නේ එකම ශක්තියකින්. ඒත් ඒක තමයි හෘදේ වස්තු ගැහිමතෙන් පෙන්වනවා, තමයි ආලෝක වශයෙන් පෙන්වනවා, තමයි ශබ්ද වශයෙන් පේනවා. ඒ නිසා මේ නම් වණන් දීලා ඒක තවදුරටත් කෙලෙසෙන්න දෙන්නේ නැතුව මේක කොයි ප්‍රභවයෙන්ද එන්නේ කියලා තව අඩියට බලනද අඩියට බැලුවට පස්සේ තේරෙනවා ඔය කොයි එකත් පටන් අරගන්නේ එකම ශක්තියකින් අපේ හිත කතන්දර ගොතන්නේ මේක විහිදි ගියාට පස්සේ මුලට යන්න යන්න කතන්දර ගෙතිල්ලක් නැහැ මුලට යන්න යන්න යන්න අපිට තේරෙන්න පටන් අර ගන්නවා පමා වුණොත් කතන්දර ගොතනවා පටන් ගන්නකොටම අප්‍රමාදීව මේ ශක්තිය ශක්තිය වශයෙන් තියෙන වෙලාවේ මූලික වශයෙන් කලල වශයෙන් එහෙම නැත්නම් ප්‍රාග්ගවතිය බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයට පේනවා බුදුහාමුදුරුවෝ වගේ මැද හැම දෙෙම එන්නේ වර්ධේවස්තුවේ ගැස්සීම කම්පන චංචල ගති සියල්ලම එක දෙයකින් එන්නේ අපි කිව්වොත් මේ මොහොතට ගිහිල්ලා රැළ රැළ වෙන් කරලා ගණන් කරන්න බෑ ලොකු රැළක් පොඩි රැළක් කියලා මෙනෙහි කරන්නද කියලා ඒ වෙනුවට කිව්වොත් නෑ හැම එකෙම තියෙන වතුර වතුර දිහා බලපන් කියලා නම් කරන්න ඕනේ නෑ. කොයි රැළ නැග්ගත් රැකට අඟින්නේ වතුරේ. ඒ වගේ අපිට වෙන හැමදේම ඉන්නේ එකම ශක්තියකින් ඒ ශක්තියට දෙන්න නමක් නැහැ. එතෙන්ට ගියාට පස්සේ කතන්දර ගොතන්න දෙයක් නැහැ. සංස්කරණය කරන දෙයක් නැහැ. ඒ නිසා මේවා දකින්නට මතක තියාගන්න මේක උඩපැත්ත බලන්න එපා. යම් මේක ප්‍රභවයට බහින්න මුලට බහින්න නම් කිරීම පුළුවන් තරම් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් හැමදේම පටන් ගන්න එකම ශක්තියකින්. ඒ ශක්තිය ඉඳගෙන හිටියත් එකයි, ඇවිදිමින් බැලුවත් එකයි, වබල දකුණු වශයෙන් බැලුවත් එකයි, ඇවිදිනුට දැනෙන ගැස්ම වශයෙන් බැලුවත් එකයි. ඉඳගෙන ඉන්නකොට දැනෙන හෘද වස්තු ගැස්ම බැලුවත් එකයි, නාඩි වශයෙන් වශයෙන් බැලුවත් එකයි. ආසත් ප්‍රසවාස බැලුවත් එකයි. ඒ නිසා පුළුවන් තරම් මේකේ මූල අවස්ථාවට ප්‍රාග් අවස්ථාවට කලල අවස්ථාවට යනවා මිස විහිදෙන්න දෙන්න බෑ හිත. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්න මධ්‍යස්ථේට මැදට හිත ගන්න මිසක් ආපහු පරිබාහිරයට යන්න දෙන්න යන්න එපා. එහෙම නැත්නම් මේක වේගෙන් කරකෙන්න කරෙන්න කේන්දර අபிසාරී බලය අමතක කරලා අபிසාරී බලයට සමාදන් වෙලා අපසාරී බලය අතාරින්න. යමක් කරකෙනකොට බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. පස්සු එළියට පිට කරන ශක්තිය සහ ඇතුළට එකතු කරන ශක්තිය. ඉතින් මේ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඇතුළට එකතු කරන ශක්තිය. ඒක තමයි දියසුලියක් දිහා බලනකොට ඒ දියසුලිය අහල පහල තියෙන කුණු ඇතුළට එකතු කරනවා. බාහිර පැත්තේ එළියට විශ් කරනවා. ඉතින් මේ අපේ ලෝක දැනුම ලෝකායත දැනුම භෞතික දැනුම මේ බාහිරයට යනවා. ඇතුළට යන එකට කියන්නේ ඉන්සයිට් කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ විපස්සනාට ඉන්සයිට් කියලා. පුළුවන් තරම් ඇතුළටයි නෙමෙයි. අන්තරාවර්තිවයි යන්නේ. කේන්ද්‍ර අபிසාරීවයි යන්නේ. කේන්ද්‍ර අபிසාරී බැලුවොත් මේ විවිධ නම් වලින් පෙන්වට එකම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අල්ලගත්ත කෙනාට තේරෙයි ඒ ශක්තිය වයසට යන්නේ. ඒ ශක්තිය පටන් ගන්නමක් පැවැත්මක් නැතිවීමක් නැහැ. ඒ ශක්තිය ගැන පිළිමකමක් නැහැ. ඒ ශක්තිය හොඳ නරකක් නැහැ. ඉතින් අපිට ඕන කරලා තියෙන මේ හොඳ නරක ගාන පිළිවෙල මුලැමැදාග තියෙන දේවල් හරහා පෞද්ගලික ලක්ෂණ හරහා ඔක්කොගෙම තියෙන මේ මූල ශක්තියට යන්න බලන්න යන ආකල්පේ යන මානසිකාරේ යන එල්ලේ අපිට නැතිකම නිසා අපි මේ බාහිර වස්තු හොය හොයා බාහිරට ගිය ගමන් තමයි මේ කතන්දර ගෙතිල්ල තියෙන්නේ. ඒක නිසා අභ්‍යන්තරට රැමිච්ච අන්තරාවර්ති කේන්ද්‍ර අபிසාරී බලයට යන්න බලන්න එතකොට ඒ මූල ශක්තිය Tamanට වශී කරගන්න පුළුවන් වගේ ඒ ශක්තිය නතු කරගන්න පුළුවන් වගේ දෙයක් වෙනවා. බාහිරට ගියොත් අපිත් කරකිලා වීශ වෙලා යනවා. ඒ නිසා මේ විස්තර හොයන්න යන්න එපා. මේ හැමදේ මුල යෝනිසෝමනසිකාරය හොයා ගන්නා සුළුව මේ හම්බෙච්ච අවස්ථාවේදී ඇතුළත හිත දාන විපස්සනා කියලා කියන්නේ ඇතුළත හිත දාන එක බාහිරට යන්න හදන එක කෙලෙසක් කියලා හිතා ගන්න. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව දිනපතාම වහන්සේ දී ඇති උපදේශ පරිදි සක්මන් භාවනාවේ යෙදෙමි. එය සාර්ථකව සිදුවේ යන මගේ හැඟීමයි. සති සම්පජාන්‍ය මා යමක් පානය කරන විට දිනපතා ව්‍යායාම පිණිස සිදු කරන ඇවිදීම් වැනි එදිනදා කටයුතු සතියෙන් යුක්තවම කරමි. පර්යංක භාවනාව ඔබ වහන්සේගේ මූලික කමඨහන් උපදේශ පරිදි ආශ්වාස හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කර ඇතුල් වෙනවා පිට වෙනවා යනුවෙන් මෙනෙහි කළෙමි. එක් දිනක ඒ ගොරෝසුවට දීර්ඝව දැනුණ ආශ්වාසය හා ප්‍රශ්වාසය කෙමෙන් තුනී වේගෙන ගොස් ආශ්වාසය හා ප්‍රශ්වාසය ලෙස හඳුනා ගත නොහැකි විය. එවිට මා දැනෙනවා දැනෙනවා යයි මෙනෙහි කරන්නට වීමි. ඉන්පසු එක වේලාවකින් නැවත වරක් ඇතුල් වෙනවා පිට වෙනවා යනුවෙන් මෙනෙහි කරන්නට හැකියිය. එයද පෙර ලෙස සිදු වී දැනෙනවා දැනෙනවායයි මෙනෙහි කරන්නට වීමි. මෙය එලෙස හත් අට වතාවක් එක් පරණකයක් තුලදී සිදු විය. ඉන්පසුව මෑත දිනයකදී ඉහත දැක්වූ ආකාරයට සිදුවීමෙන් පසු දැනෙනවා දැනෙනවායයි මෙනෙහි කරමින් සිටින විට පෙරදී නොදුටු දැඩි ආලෝකයක් මා ඉදිරියෙන් දිස්සුනි. මා එය දැකීමෙන් ප්‍රීතියටද පත්ුනේමි. මගේ මෙනෙහි කිරීම නැවත කරමින් සිටියේදී මට මගේ කය ගැන හැඟීම නැති වූ ආසේ දැනුනි. එදා පර්යංකය එතනින් හමාර විය. ඉන්පසු දින දෙකේම ඒ ආකාරයට ආලෝකය නමුත් වෙනස් විදියකින් දකින්නට හැකි වූ නමුත් කය නොදැනීමටපත් වූයේ නැත. මා දුටු ආලෝකය ආලෝකයක් ආලෝකයක් යයි මෙනෙහි කිරීමෙන් නැති කල යුතු වේද මා දැන් කුමක් කළ යුතුදයි ඔබ වහන්සේගෙන් අනුකම්පා පූර්වකව දැනගනු කැමැත්තෙමි ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට පතමි මේකත් මෙනෙහි කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් මේක ඇත්තටම අපිට කය නොදෙනී යන තේරෙනවා හිත ප්‍රබහසර වෙනවා තේරෙනවා ආනපන තුනී වෙනවා තේරෙනවා ඒ නිසා සමහර අරමුණු වල ඇතිබව තේරෙනවා සමහර අරමුණ නැති බව තේරෙනවා. මේ නැති බව තේරීම කියලා කියන්නේ මනුස්ස මොනයක් නෙවෙයි. යමක් තියෙනකොට විතරයි අපට තේරෙන්නේ. නමුත් මේ වෙලාවේ නැති බව තේරෙන්න පටන් ගන්නවා. ඒ නැති බව හෙට ඉගියට හම්බ වෙන්නේ නැහැ. නැති බව හැම වෙලාවෙම සාපේක්ෂ දැනුමක්. ඉතින් ඒ නිසා ඇති දෙයක් බලාගෙන යන්න. ඒකෙත් හැඩේ වෙනස් වෙනවා. එතකොට ඒකට සාපේක්ෂව මනස වෙනදනම් මට මෙලා ඉසේකක්කම තියෙනවා දැන් නැහැ. වෙනදනම් මට අසහන තියෙනවා දැන් නැහැ. වෙනදනම් තියෙන වේදනාවක් තියෙනවා දැන් නැහැ කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒවා මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මේ මට්ටමට හිත වැටුණාට පස්සේ පුදුුවන් තරම් භාවනාවට භාවනා බාර දීලා පැත්තකට වෙනවා මිස මෙනෙහි කරන්න හෝ වෙන්කට හඳුනා ගන්න ගියොත් භාවනා නැවත අමු වෙන්න පටන් ගන්නවා. දුවට රත් වී නටන බත්තලියකට ඇල්ලතොල් ටිකක් දැම්මොත් අපි කියනවා ඒක ඇත්ත ගුණා වෙනව නැත්නම් හුදන් ගහිනවා කියලා. මම දන්නේවා තාක්ෂණික වචනද කියලා. ඒ වගේ මේ භාවනාව නිසින්ින්දේ යන්න හදන වෙලාවේ ආයෙ මෙනෙහි කරන්න යන්න එපා අවශ්‍ය නැහැ. ඒ වගේම ඊයේ දැකපේක අද දකින්නවා නම් ඒක නිත්‍ය සංඥාව. මේකේ තියෙන ඊයේ දැකපේක දැන් පෙන්වන්නේ නැහැ. ඉස්සලා දැකපේක දැන් පෙන්වන්නේ නැහැ. අනිත්‍යයි. අන්නේ අනිත්‍ය බවට ලෑස්තිලා යනවනම් ඒකම ඉන්ධනයක් වෙනවා. ඒකම ශක්තියක් වෙනවා. ඒකම ජවයක් වෙනවා. දැන් මේකේ යන්න හදනවා මෙයා ආපහු ගන්න හදනවා. මෙනේ කරලා ඊයේ වෙක අදාවේ නෑ. ඊයේ කය නොදෙනී ගියා තිබුණා. අද නොදෙනී යන්නේ නෑ කියලා අර පිළුණු පිළුණු කරන්න හදනවා භාවනාව. භාවනා පිළුණු කරන්න බෑ. ඒක හරිම නවමුදයක්. ඒක නිසා එන ඕනම දෙයකට ලෑස්තිලා යන කෙනාට නිවන ඉච්චර ඇත නැහැ. මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා මනුස්සයාට මතු මෛත්‍රී බුදුහමෝ දැක්ක නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද එනේන දේ ප්‍රශ්න කරගන්න. එනේන දේ සැකයක් කරගන්න. එනේන දේ අනිශ්චිතතාවයක් කරගන්නවා. ඒ කියන්නේ මොනවාදෝ නිත්‍ය සංඥාවකින් වැඩිත් පයි. ඒක භාවනා කිරීමෙන් යන්නේ කර්ම කර්ම ගෙවිච්ච දවස තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට කියන කර්මාවරණ කිය. කිලේශාවරණ නෙවෙයි මේ. දැන් බලන්න හිත හදාගන්න පුළුවන් කියලා භාවනාවට යනකොට ඕන දෙයක් වෙන්න පුළුවන්. භාවනාදී ඇයි කියලා ඇහුවොත් භාවනා ප්‍රගතියට ගලක් තිබ්බා වගේ තමයි එහෙම ලොක් වෙනවා. එහෙම ඇන හිටිනවා. එimhe ඇන හිටින්න දෙන්නේ නැතුව මේකට යන්න නම් දැස් වෙලා යන එකයි කරන්න තියෙන්නේ. ඒලාට භාවනා භාෂාවෙන් කියන්නේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න එපා. මෙනෙහි කරන්න ගිය ගමන් ආය බහන අමු වෙනවා, ඇත්තකුණා වෙනවා, කුදං ගැහෙනවා. එනිසා දැනගන්න භාවනා ගැම්ම ගන්න ගියාට පස්සේ දිගට කරගෙන යන්න එහෙම මේ වෙනකොට ප්‍රකාශන තුනක් අද ඊට විපත් කරපුවා වෙලා තියෙනවා. ඒ කෙනාට තාම කරගෙන කරගෙන යනකොට ඔක විශ්වාසය පහළ වෙනවා. තාම විශ්වාසයේ මධිකම තියෙන්නේ. කොතෙක් දුරට යනකම් මෙනෙහි කරන්න ඕනද? කොතනින් එහාට මෙනෙහි කර යුතු නැද්ද කියන එක තමා විශ්ීම පදම තේරුම් ගන්න ඕනේ කියන එකයි මට කියන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අදට ලැබී තිබෙන ප්‍රශ්න එපමණයි. අපි හරියටම පැයක් විතර අරන් තියෙනවා. මොකද මම පටන් ගන්නකොටත් විනාඩි 10 ක විතර ප්‍රවාහයක් වුණා. ඒක නිසා අපි දැන් 2:10යි. ඉතින් මේ වෙන කාට හරි විශේෂම් කියන්න මතු කරන ප්‍රශ්නයක් නැත්නම් අපි මෙතනින් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරන්න යන්නේ. ඊට පස්සේ පැයක විතර කාලයකට පස්සේ අපි ධර්ම දේශනාවට නැවතත් මෙතන රැස් වෙනවා. ඒ අතරමැද කාලය සක්මනකට පාවිච්චි කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් විශේෂයෙන් ප්‍රශ්න ඉදිරිපත් නොවෙන නිසා මේක අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ නිමාව වශයෙන් මම සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි